මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ණුක ශීලයේ සමාදන් වේ නමස්කාරය කියන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 यम्पि सङ्घं शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि तत्यम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजस्य शृणन्तु सद्गमुखदं धम्मश्रवणकालो वयं भदन्ता धम्मश्रवणकालो वयं भदन्ता धम्मश्रवणकालो वयं भदन्ता නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අතීතං නාන් වාගමීය නප්පටි කංඛේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමනුරුහයේ අජ්ජේව කිංචං ආතම්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මාසීනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරන්තං අතන්දිතං තං වේ භද්දේ කරන්තෝති සන්තෝ ආචින්ඛතේමි සදහවත් පින්නතුනි මේ මොහොතේ ඇති වැදගත්කම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට පැහැදිලි කර දුන්නා. ලෝකයා වැඩි වශයෙන්ම ජීවත් වන්නේ මල අතීතයක එහෙම නැත්නම් නූපන් අනාගතයක. වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා. ඒ වර්තමාන මොහොතේ වැදගත්කම ප්‍රකාශ කෙරෙන ગાථා හතරක් තමයි අද අපි මාතෘකා හැටියට ඉදිරිපත් කරගත්තේ. මේ ગાථා හතර දකින්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ භද්දේක රත්ත සූත්‍රයේ. භද්දේක රත්ත නමින් සඳහන් වෙන සූත්‍ර හතරක්ම එක පෙළට මජ්ක්‍ධිම නිකායේ දකින්න ලැබෙනවා. භද්දේකරත්ත සූත්‍රය, ආනන්ද භද්දේකරත්ත සූත්‍රය, මහා කච්චාන භද්දේකරත්ත සූත්‍රය, ලෝමසකංගිය භද්දේකරත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍ර හතරෙම තේමාව හැටියට, එහෙම නැත්නම් මාතෘකාව හැටියට මෙන්න මේ කියාපු ગાථා හතර දකින්න ලැබෙනවා. එයින් හිතා ගන්න පුළුවන් මේ ગાථා කොයිතරම් වැදගත්ද අර්ථවත්ද කියලා. ඒ වගේ මේ සූත්‍ර හතරෙම මේ ગાථා පිළිබඳ අර්ථ විවරණ දකින්න ලැබෙනවා. අත්‍ය වශයෙන් මේ අර්ථ විවරණ හැම එකක්ම විදර්ශනා භාවනාවට අදාළ දේවල්. ඒකයි අපි මේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා මතු කරලා ගත්තේ. ඉතින් මේ බද්දේ කරත්ත සූත්‍රයේ නිදාන කතාව හැටියට තියෙන්නේ බොහොම කෙටියෙන් මේ විදිහටයි. ඒ බුදුරජාන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක කෙලින්ම සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරා. මහණෙනි මම නුඹලාට භද්දේක රත්යාගේ උද්දේශයත් විභංගයත් දේශනා කරනවා. අහුම්කම් දෙන්න සවන් දෙන්න. උද්දේශ සහ විභංග කියන වචන දෙක මේ පින්නතුන් දන්නේ නැතුව ඇති. බුදුරජාන් වහන්සේගේ දේශනා ශෛලියේ විශේෂ ලක්ෂණයක්. ඇතැම් අවස්ථාවල බුදුරජාන් වහන්සේ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරන්න කලින් ඒ Taman ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන දෙයි සාරාංශය මාතෘකා පාඩයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒකට තමයි ಉದ್ದೇಶය කියලා කියන්නේ. එතකොට ಉದ್ದೇಶය පසුව විභංග වශයෙන් විභාග කරලා දක්වනවා. ඒක බුදුරජාන් වහන්සේගේ දේශනා ශෛලී ලක්ෂණයක්. දැන් මේ සූත්‍රයේත් ඒ විදිහට බුදුරජාන් වහන්සේ මහණෙනි මේ වද්දේ කරත්තයාගේ ಉದ್ದೇಶයත් විභංගයත් නුඹලාට ප්‍රකාශ කරනවා කියලා. පළමුවෙන් මේ ಉದ್ದೇಶය හැටියට ඉදිරිපත් කළ ධාත හතරයි මේ අපි මාතෘකා කළේ. දැන් මේ ධාත හතරේ සාමාන්‍ය අර්ථය තේරුම් ගන්න බලමු. අතීතං නාන්වා ගමෙය්‍ය අතීතයට ආපසු නොයන්නේය නප්පටි කංඛේ අනාගතං අනාගතය නොපතන්නේය යදතීතං පහීනං තං යමක් අතීතද එය ගෙවි ගොස්ය අපත්තං ච අනාගතං අනාගතය තාම ආවේ නැත නොපැමිණියේය පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති යමෙක් වර්තමාන ඒ ඉදිරිපත් වෙන දේ එතන එතනම එතන එතනම විදර්ශනාවෙන් දකීද අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ ඒ වර්තමාන ධර්මයට නොඇදී එයින් නොකිපි එයට නොඇලී එයින් නොකිපි අන්නේ తත්වයයි නුවණැත්තා වැඩි යුත්තේ ඊළඟට අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ කළ යුතු කෘත්‍ය කිස අදම කිරීමට වීරිය දැරිය යුත්තේ කෝජඤ්ඤා මරණංසුවේ මරණය හෙට වේදයි කවුරු දනීද අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණංසුවේ නහිනෝ සංගරං තේන මහසේනන මච්චුණා ඒ මහා සේනාවක් ඇති මාරයා සමග අපට කිවිසුමක් නැහැ නේද එවං විහාරින් ආතාපින් මෙන්න මේ විදිහේ හැඟීම් අවබෝධයක් ඇතිව මේ විදිහට ක්‍රියා කරන මේ විදිහට වාසය කරන ආතාපින් වීරිය වඩන එවන් විහාරින් ආතාපින් අහෝරත්තං අතන්දිතං දිවාරේ නොමෙලිව වීරිය වඩන එබඳු වේ භික්ෂුව තං වේ භද්දේ කරත්තෝති සන්තෝ වාචික්ඛතේ මුනි එබඳු භික්ෂුවට බද්ධේ කරත්තියයි ශාන්ත වූ මුනිවරයා ප්‍රකාශ කරයි. ඒ කියන්නේ තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඉතින් ওই සාමාන්‍ය අදහසයි කිව්වේ. මේක වඩාත් හිතට කාවදින හැටියට අපි සිංහල කවියට නඟලා තියෙනවා මේ විදිහට ගිය කල ලුහු බැඳ නොයන්න මතු කල නොපතා සිටින්න ගිය දේ ගියසේ මැගන්න මතුව නොපත්සේ දකින්න එළඹුණ දේ දැන් එන එන විදසුන් නුවණට දමමින නොඇලෙන නොකිපෙන වෙදසුන නැනැතියේ වඩනේ මෙලෙසිනේ කළ යුතු කිස කරවා අදම මරණය විය හැකි නොහෙටම නැහැනුවක් කළ හැකි ජීවිසුම මහසෙන් නැති මරු සහම. දිවරෑ නොමැලිව මෙලෙසින කෙලෙසුන් තවමින්ම වෙසෙන මහාන හුදකලාවේ පරම ඇලුනැයි පවසයි මුනිතෙම. ඉතින් ඒ විදිහට අපි පරිවර්තනය කළේ වී නමුත් මේ භද්දේ කරත්ත කියන වචනය ඈත අතීතයේ ඉඳලම උගතුන්ට ගැටලුවක් හැටියට තිබුණා. අටුවාචාර්යන් වහන්සේලා බටහිර උගතුනුත් නොයිකුත් නොයිකුත් විදිහේ අර්ථ විවරණ දුන්නා. විශේෂයෙන්ම භද්ද ඒක රත්ත කියන එකේ ඒක කියන වචනේ මොකද්ද හැඟෙන්නේ කියන එක. ඉතින් මීට අවුරුදු 40කට විසර ඉස්සර අපේ අතින් ලියවුණ යම්කිසි විවරණයක් ඔය කියාපු සූත්‍ර දේශනා පිළිබඳව ඒකෙදි අපි ඉතිරිපත් කළා මේ බද්දේ කරත්ත කියන වචනේට අර්ථ විවරණයක් කොටිම කියතොත් ඒ අනුව තමයි අපි මෙතෙන්දී අර පරම උදකලාව කියලා කිව්වේ ඒක අපි තේරුවේ මෙහෙමයි ඒක කියන වචනේ අපි ගත්තා අපි හේතු සාධක ඇතිව පෙන්වලා දුන්නා ඒක කියන වචනෙන් කියවෙන්නේ උදකලා බව විවේකය කියන එකයි එතකොට භද්ද කියන්නේ භද්‍ර කියන්නේ යහපත් රත්ත කියන්නේ ඇලුණු එතකොට යහපත් එහෙම නැත්නම් ඊ타මාත්ම උතුම් විවේකයේහි හුදකලා භවී ඇලුන කියන එකයි අර්ථය හැටියට අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒ අර්ථ විවරණයට අපි සාධක කරගත්තේ සංයුත් සංගයේ දකින්න ලැබෙන එක්තරා කෙටි සූත්‍ර දේශනාවක්. ඒක මෙහෙම කියවෙනවා. බුදුරජාන් වහන්සේ රජකහනුවර වේළුවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක සංඝ පිරිස අතර ඉඳලා තියෙන එක්තරා සංඝයා වහන්සේ නමක් අනිත් සංඝයා වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේ හැඳින්වුවේ තේර කියලා. තෙර කියලා. මොන හේතුකින්ද දන්නේ නැහැ. එතකොට ඒ තේර කියන තේර නම ඇති. ඒ සූත්‍රයේ නම තේර නාමක සූත්‍රය. ඒ තෙර කියන භික්ෂුන් වහන්සේගේ විශේෂත්වයේ උන්වහන්සේ ඒක විහාරී. ඒ කියන්නේ හුදකලා වාසයට ඒ අනුව හැසිරෙන කියන එක. හුදකලා වාසී වාසයේ යෙදෙන. ඒ වගේම හුදකලා වාසයේ ಗುಣ කියන කෙනෙක්. ඒක විහාරී. උන්වහන්සේගේ චර්යාව පිළිබඳව ඒ සූත්‍රයේ සඳහන් වෙන වචන කීපය අපි මෙතෙන්දී මතු කරලා ගනිමු. මේ අර්ථ විවරණ උපකාර වෙන නිසා උන්වහන්සේගේ දිනචර්යාව හැටියට මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සෝ ඒකෝ ගාමං පිණ්ඩාය පවිසති. ඒකෝ පටික්කමති. ඒකෝ රහෝ නිසීදති. ඒකෝ චන්දමං අදිත්‍යාති. ඒකෝ කියන වචන කීප වරක් කියුණා. තේතනේ අදහස් කරන්නේ උන්වහන්සේගේ දිනදා දිනචර්යාව මොකද්ද? උන්වහන්සේ තනිවම ගමට පිඬු පිණසා ඇතුල් වෙනවා. තනිවම ගමින් නික්මෙනවා. තනිවම භාවනාවේ හිඳ ගන්නවා. තනිවම සක්මනේ යෙදෙනවා. එතකොට අනිකුත් සංඝයා වහන්සේලා කොයි හැටියෙන් නමුත් මුන් වහන්සේගේ හැසිරීමේ මේ විශේෂත්වය බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. සංඝයා වහන්සේලා කීපනම. මේ මෙහෙම තේර කියන භික්ෂුන් වහන්සේ මේ විදිහට ඒක විහාරී ඒක විහාරී භවයේ ಗುಣ කිය කිය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා ඇරියා ආනශාස්තුන් වහන්සේ කතා කරනවා කියලා උන්වහන්සේට මෙහාට එන්න කියන්න කියලා. අන්න ඒ භික්ෂුන් වහන්සේ ආවහම බුදුරජාණන් වහන්සේ ආන කොහොමද තෙර ඔබේ මේ ඔබ මේ ඒක විහාරීව වාසය කරන්නේ? ඒක විහාරී බව ಗುಣ කියන්නේ. ඔන්න එතකොට අර කියාපු දිනචරියා ප්‍රකාශ කරන උන්වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අර තනිවම ගමට පිඬුසු පිඬුස ඇතුල් වෙනවා තනියම ඉන්නික්මනවා තනියම භාවනාවෙන්ද ගන්නවා තනියම සක්මන් කරනවා ඒ විදිහටයි මගේ ඒක විහාරී විහෙරණ එතකොට බුදුරජාන් වහන්සේ කියනවා තෙර ওই විදිහේ ඒක විහාරී බවකුත් තියෙනවා. මම ඒක නැති කියන්නේ නෑ. නමුත් යම් ආකාරයකින් මේ ඒක විහාරී බව, හුදකලා බව හැම අර්ථයෙන් හැම පරිසමාප්ත වෙනවනම් හැම නියමාකාරයෙන්ම සවිස්තරව අර්ථවත් වෙන්නේ කොහොමද කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියනවා මේක හොඳට අහගන්න. කියලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්න ඒ වචන ටික තමයි අපි මේ අර මේකට සාධක හැටියට ගත්තේ මේකට ඊටාම ළඟින් යන වචන කීපයක්. පෙර යම්කිසි භික්ෂුවක පිළිබඳව මේ කියන්නේ යම් අතීතං තං පහින. ඒ භික්ෂුව අතීත දේ ප්‍රහීන කරගෙන අතහැරලා ගිය දේ හැටියට සැලකන. යම් අතීතං තං පහින. යම් අනාගතං තං පටිනිස්සට්ඨං. අනාගත දේ අතහැරලා පටිනිස්සට්ඨං. පච්චුප්පන්නේසු ච අත්ථභාව පටිලාභේසු ඡන්ද රාගෝසු පටිවිනේති වර්තමාන ආත්ම භාවයෙන් ඒ කියන්නේ වර්තමාන විදිහට වෙන දේ පිළිබඳව ඡන්ද රාගයත් සංසිඳවලා අන්න ඒ විදිහටයි මහන ඒ විදිහටයි තෙර මේ ඒක විහාරී බව ਸਰවාර්ථයෙන්ම සම්පූර්ණ වෙන්නේ පරිපූර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඉතින් මේ දේශනාවෙන් අපිට පේනවා එකක් අර ඒක කියන වචනේ අදහස ඒක විහාරී බව හුදකලා බව ඒක අපි පෙන්ලා දුන්න තවත් උද්දෘත පාඩ දක්වමින් ඒක කියන වචනය අතීතයේ යෙදලා තියෙන හුදකලා බව හඟවන විශේෂ පදයක් හැටියට. ඊළඟට අනිත් කාරණේ මෙන්න මේ ඒක විහාරී බව බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හැටියට ලෝක සම්මත පිරිසෙන් වෙන් වෙඳීම පමණක්ම නොවේ. ඉතින් ධර්මය ගැන මේ ධර්මය කියවපු මේ පින්නතුන් දන්නව ඇති මේ ධර්මයේ විවේක තුනක් දක්වනවා. විවේක කියන එක තුන් අර්ථයකින් දක්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කාය විවේක කියන එක තමයි කවුරුත් දන්නේ. මම මේ ඔක්කොම අතෑර දාලා කැලේට යනවා කියන. කැලේට ගිහිල්ලා තනියම ඉඳීමෙන් ඔක්කොම විසඳනවා කියලා හිතනවා. ඒකත් උපකාර වෙනවා තමයි භාවනා කරන්න. නමුත් ඒක පහළම මට්ටමේ. ඒක විහාරී බව. දෙවෙනි මට්ටම චිත්ත විවේකය. ඒ විවේකේ උපකාර කරගෙන යම් කෙනෙක් නීවරණ යටපත් කරලා සමාධියක් ලබා ගන්නවනම් විවිච්ඡේව කාමේහි විමිච්ඡේව අකුසල ධම්මේහි කියලා කියන ආකාරයට ඒ ධාන තත්ත්ව ලබා ගන්න නම් කාමයන් කියන අකුසල ධර්මයන් ගෙන්වෙන්න වෙලා ඒක චිත්ත විවේකයෙන්. අතීතයේ ධානලාභී ඍෂිවරු එතෙන්ටයි ගියේ. ඔන්න උපදි විවේක තමයි මේ ධර්මයේ දක්වන ගැඹුරුම විවේකය. උපදි විවේක කියන්නේ නිවනයි. ඊළඟට ඒ උපදි විවේක කියන වචනේ තේරුම් ගන්න මේ පින්නතුන්ට උපකාර වෙනවා. උපදි කියන වචනේ අර්ථය තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ උපදි කියන වචනේ අර්ථ දෙකකින් ධර්මයේ සඳහන් වෙනවා. ලෞකික අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ රන් රිදී මුතු මැණික් ගේදොර ඉඩ කඩම් ආඹු දාරුවන් ආදී හැම දෙනා හැම තමන්ගේ වත්කම් හැටියට සැලකෙන තමන්ගේ මමත්වයේ රඳා පවතින දේවල් ලෞකික අර්ථයෙන් උපදි. ගැඹුරු අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ අපේ සාංශාරික වත්කම් සමූහය. මොකද්ද ඒ? දැන් මේ පින්නතුන් නිතර අහලා තියෙන පදයක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි අල්ලගෙන එල්ලිලා ඉන්න ගොඩවල් පහ. ඒ වචන පහ නම් කවුරුත් අහලා ඇති. රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ, විඥාන ගොඩ. එතකොට අන්න ඒවා ඒ අල්ලාගෙන එල්ලීගෙන ඉන්න අර්ථයෙන් ගත්තොත් උපාදාන. නමුත් Taman ඒවා තුල ඒවා මත දරා ඒවා මත පිහිටලා සිටිනවා නම් වත්කම් වගේ Tamanට ඒවා Tamanගේ මමත්වයේ සඳහා පවතින දේ හැටියට සැලකන අවස්ථාවේදී ඒ උපාදානම උපදි හැටියට සැලකෙනවා. ඒකට අපි බලන දෘෂ්ටි කෝණය අනුව මේ ගොඩවල් පහම ඇතැම් අවස්ථාවක එළිලා ඉන්න දේවල් හැටියට ගන්න හිතනවා නම් උපාදාන ගොඩවල් පහ. ඒවා මත දරා සිටින අර්ථයෙන් ගත්තොත් ඒවාම එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙන දේවල් හැටියට සැලකුවොත් ඔන්න උපදි. ඉතින් ඊළඟට ඒ එකම අපි කියමු මේ ගොඩ කියන වචනේත් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකටද මේක රූප ගොඩ වේදනා ගොඩ කියලා කියන්නේ? ඛණ්ඩ කියන වචනේ. ඉතින් ඛණ්ඩ කියන වචනේ පංචස්කන්ධ කියනකොට ඛණ්ඩ කියන වචනයක් තියෙනවා. ඛණ්ඩ කියන්නේ ගොඩ, සමූහය. මොකද්ද මේ ගොඩ කියන එකත් බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙනවා. මේ ගොඩ 11 ආකාරයයි. ඒක වෙන තැන්වල දක්වනවා. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ධා ඕලාරිතං වා සුකුමං වා හීනං වා පණීතං වා යං දුරේ සම්තිජේවා කියලා 11 ආකාරයක. අර මෙතන කියවුණු කාලත්‍රය ඉස්සෙල්ලාම දැක්වෙන්නේ. අතීත රූප ගොඩ, අනාගත රූප ගොඩ, වර්තමාන රූප ගොඩ. ඊළඟට ඒක අධ්‍යාත්ත කියන්නේ ඇතුළත හෝ වේවා, පිටත හෝ වේවා. තව දෙආකාරයක්. ඊළඟට ඕලාරික සුකුම, රළු හෝ සියුම්. ඊළඟට හීනංවා පනීතංවා. පහත් හෝ උසස්. යං দূරේ සන්තිකේවා දුරෝ හෝ නඟෝ. ඔන්න ඔයකොලෝ සාකාරයකට මේ එක එක ස්කන්ධයක් බෙඳිලා යනවා. ඉතින් මෙන්න මේවා තුල තමයි අපි මේවා තමයි අපි අල්ලගෙන ඉන්නේ වත්කම් හැටියට. ඉතින් අන්නේ කියපු හැම උපදියක්ම ඇතහැරෙන අවස්ථාවයි නිවන කියලා කියන්නේ. ඒකයි නිවන හඳුන්වන වචනය. සබ්බූපදී පටිනිස්සද්ද. සියලු උපදීන් ඇතහැරි අවස්ථාව. අන්නේ සියලු උපදීන් ඇතහැරි අවස්ථාව තමයි ඔය කියාපු ඒ කියන්නේ රහත් බවයි. ඒකයි ඉහළම විවේකය. තියේ බව දැන් අපි අර කියාපු ඒ තෙර කියන නමින් හැඳුන්වන භික්ෂුවට කළ අනුශාසනය බුදුරජාන් වහන්සේ ඉවර කරන්නේ අත් වශයෙන්ම එක්තරා ගාථාවකින් රහතන් වහන්සේ පිළිබිඹු කරන ගාථාවකින් සබ්බාබිභුං සබ්බවිදුං සුමේධං සබ්බේසු ධම්මේසු වනූපලිත්තං සබ්බං ජහං තන්නක්ඛේ විමුත්තං තමහං නරං ඒක විහාරීති බ්‍රෝ ඔන්න අර ඒක විහාරී බව ඇත්ත වශයෙන්ම තියෙන්නේ රහතන් වහන්සේ තුලේ කියන එක අර භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ ගාථාවෙන් සබ්බාබිවුන් සියල්ලම ජයගත් සබ්බ විදුන් සියල්ලම තේරුම්ගත් සුමේදන් මේ ඥානවන්ත පුද්ගලයා සබ්බේසු ධම්මේසු ආනෝපලිත්තං කිසිම කිසිම දෙයක් කෙරෙහි නැත්නම් සියලුම දේ කෙරෙහි නොඇලුණු ස්වභාවය සබ්බේසු ධම්මේසු අනුපලිත්තං සබ්බං ජහං හැම දෙයක්ම අතහැරලා තණ්හකේ විමුක්තං තෘෂ්ණාවකේ කිරීමෙන් විමුක්ත වූ තමහං නරං ඒ නරයාට ඒ මිනිසයාට ඒ රහතන් වහන්සේට මම ඒක විහාරී කියනවා කියලා බුදුරජාන් වහන්සේ අර තෙරුන්ට කළ අනුශාසන ඉවර කළා. ඉන් අපිට හිතෙනවා අන්න තේරුම් ගන්න පුළුවන් උපදි විවේකය තමයි ඉහළම විවේකය. පරිසමාප්ත. ඒකට අපි ඒක වඩාත් හිතට කාවදින්න අපි ඒකට උත්තරීතර හුදකලාව කියලා කිව්වා. පරම විවේකය. අන්න එතකොට බද්දේ කරත්ත කියලා කියුවේ අය අර උත්තරීතර හුදකලාවේ ඇලුණු මහාන කියන එකයි ওই ටික පෙන්වන්නයි අපි මේ සාධක සූත්‍රය ඉදිරිපත් කළේ. ඊළඟට අපි කියමු දැන් ඔය කිව්වේ ගාථා ටිකනේ. ගාථා ටික ಉದ್ದೇಶය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ සාරාංශය හැටියට. ඒකම බුදුරජාණන් වහන්සේ විභංගයත් සංඝයා වහන්සේලාට මේ විදිහට ඉදිරිපත් කරනවා. කෙසේද මහණෙනි? ගිය කල ලුහු බඳින්නේ. දැන් කිව්වනේ ගිය කල ගිය කල ලුහු නොබඳින්න කිව්වනේ ඉස්සෙල්ලා කියන්නේ කොහොමද ගිහි කල ලුහු බඳා වෙන්නේ? ගිය කල ලුහු බඳිනවා වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අතීතයේ පස්සේ එළවනවා කියන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා තේරුම් කරලා දෙනවා. මෙහිලා යම් කිසි භික්ෂුවක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. ඒවං රූපෝ මම අතීතයේ මේ බඳු රූපයක් ඇතිව සිටියෙමි කියලා ඒ හිත මතු කරගෙන අතීතය පිළිබඳව හිතලා ඒ අතීත රූපය පිළිබඳව නන්දි නම් වූ සතුටු වීම. නන්දි කියලා කියන්නේ තණ්හාවටම වෙන නමක්. නන්දි නම් වූ සතුටු වීමක් ඇති කරගන්නවා. ඒ සතුට වීම ඇති කර ගැනීම තුලිනුයි කෙනෙක් අතීතයට ගියා වෙන්නේ. ඒකට අතීතයේ සිහිුණු පමණින් නෙවෙයි. අතීත රූපය පිළිබඳව ඒ පහුවෙන ච රූපය පිළිබඳව ඇල්මක් තණ්හාවක් ඇති කරගන්න. ඒ වගේම වේදනාව, සංඥා, සංස්කාර, විඥාන. එතකොට ඒ විදිහටයි ගිය කල ලුහු බඳින්නේ. ඊළඟට පෙන්නනවා කෙසේද මහණෙනි ගිය කල ලුහු නොබඳින්නේ. එතෙන්දි දක්වන්නේ යම් කෙනෙක් අර කියාපු අතීත රූප වේදනා ආදී පිළිබඳව නන්දි කියන සතුටු වීමක් ඇති කරගත්තේ නැත්නම් අන්න එයින් මිදුණා. ගිය කල ලුහු බැඳීමෙන් මිදුණා. අනාගත ගැනත් ඒ විදිහටයි කියන්නේ. අනාගතේ මම මෙබඳු රූපයක් ඇත්තෙන් වෙම්වා කියලා තමන්ට පහළ නොවුණු ඒ අනාගතයේ ලබන්න බලාපොරොත්තු වන රූපය පිළිබඳව යම් කෙනෙක් නන්දි නම් භූතණ්හාව ඇති කරගත්තා නම් අන්න මතු කල පැතීමක් වෙනවා. ඒ විදිහටම හිතා ගන්න අනිත් ස්කන්ධ පිළිබඳව. ඊළඟට කියනවා වර්තමාන පච්චුප්පන්න කියන වර්තමාන. කෙසේද මහණෙනි කෙනෙක් වර්තමාන ධර්මයන්ට ඇදී යන්නේ. එතන 아무තු වචනයක් කියනවා අර ගාථාවේ කියවිච්ච. අසංහීරං. අසංහීරං. වර්තමාන දේට ඇදිලා ඉන්නේ කොහොමද? ඉතින් දිබුදුරයන් වහන්සේ දක්වන්නේ මේ පිනතුන් සමහරු දන්නවත් ඇති ඔය ආශ්‍රිතවත් පෘථග්ජන කියලා කියන සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාගේ චින්තන රටාව සක්කාය දිට්ඨිය අනුව සකස් වෙච්ච එකක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ එක එක ස්කන්ධයක් පිළිබඳව හතර ආකාරයකින් ආත්ම වශයෙන් පරිකල්පනය කිරීම. මේ මගේ රූපය කියලා ඒක දක්වන්නේ හතර ආකාරයකින් රූපය ආත්මය හැටියට සැලකනවා. එහෙම නැත්නම් ආත්මයේ රූපයක් ඇති දෙයක් හැටියට සැලකනවා. එහෙම නැත්නම් ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතෙනවා. එහෙම නැත්නම් රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතෙනවා. ওই විදිහට ආත්ම සංකල්පයක් තුලින් අර රූපයට ඇදී ඒමයි වර්තමාන යට ඇදීම කියලා කියන්නේ පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව ඇදීම. ඒ විදිහටම සලකා ගන්න වේදනා ආදී පිළිබඳව එහෙම ඒ අශ්‍රතවත් පෘථග්ජනය කියලා කියන ධර්මය නොදන්න සාමාන්‍ය පෘථග්ජනයාගේ චින්තන රටාව තමයි අර වර්තමාණයට ඇදීම කියන්නේ. ඒ ඇදීම නිසාම තමයි සංකුප්ප කියලා කියන්නේ ගැටීමක් ඇලීම ගැටීම දෙකම එකට නියන්නේ. ඊළඟට දක්වනවා කෙසේද ඒවට ඇදින්න යන්නේ. ඉතින්ද කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මය අසා තිබෙන ආර්ය ශ්‍රාවකයාගේ ඒ සක්කාය දිට්ඨියෙන් මිදෙන ආකාරයට සිතන කෙනා කොහොමද හිතන්නේ මේ රූපය අර මගේ කියලා අල්ලගන්නේ නැහැ අර දැන් කියාපු හතර ආකාරයට රූපය මගේ මගේ ආත්මය රූපය සහිතයි රූපය තුලම ආත්මය තියෙනවා ආත්මය තුල ඒ විදිහට හිතන්නේ නැහැ ඒ වෙනුවට එතෙන්ට එකතු කර ගන්නවා ණයන්නක් න රූපය විදිහට හිතන්නේ නැහැ රූපය ආත්මය කියලා හිතන්නේ නැහැ අන්න එච්චරයි ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා හික්මෙනවා බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට අනාත්ම දර්ශනය අනුව වර්තමාන මොහොතේ දිහා බලන්න. ඉතින් මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ ඒ අපි කෙටියෙන් ගත්තොත් ඔය කියාපු පංච පාදානස්කන්ධය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා අතීතයට දුවන්නේ කොහොමද නුදුවන්නේ කොහොමද අනාගතේ පතන්නේ කොහොමද නොපතන්නේ කොහොමද වර්තමාන ධර්මයන්ට අහු වෙන්නේ නැතුව ඒ ඒ තැන විදර්ශනා කරන්නේ කොහොමද ඔන්න එතකොට තව හුඟක් කියන නිසා අපි ඒ බද්දේ කරත්ත සූත්‍රය ගැන ඒ ටික කිව්වා. දැන් අපි කියවනේ මේ බද්දේ කරත්ත සූත්‍රයේ තියෙන ධාතාම තව සූත්‍ර තුනක තියෙනවා කියලා. ඔන්න ඊළඟට අපි ඉස්සරහට ගන්නේ ඊළඟම තියෙන ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය. ඒකත් බොහෝ දුරට සමානයි. අය මේ වෙනස තියෙන ටිකම අපි කියමු. ඒ ආනන්ද බද්දේ කරත්ත සූත්‍රයේ නිදාණේ හැටියට දැක්වෙන්නේ මෙහෙමයි. ඒත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේ භික්ෂුන් වහන්සේලාට ධර්ම කතාවක් පවත්වන ධර්ම කතාවකින් උත්සාහවත් කරනවා. ඒ උත්සාහවත් කරන අවස්ථාවේදී බද්ධේ කරත්තයත් එහි විභංගියත් ප්‍රකාශ කළා. සංඝයා වහන්සේලාට ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වා. ඒ ප්‍රකාශ කළ ඉවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ හන්දෑවේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා අහනව සංඝයා වහන්සේලාගෙන් කවුද මහණෙනි අර උපස්ථාන ශාලාවේ සංඝයා වහන්සේලා ධර්ම කතාව කියන උත්සාහවත් කළේ බද්දේක රත්යාගේ දේශය අතිභංගයත් ප්‍රකාශ කළේ සංඝයා වහන්සේලා කියන මේ ආනන්ද ආශුතුන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද හාමුදුරන් කියන ආනන්ද කොහොමද ඔබ මේ සංඝයා වහන්සේලාට මේක මේක විස්තර කරේ? ආනන්ද හාමුදුරු නැවතත් අර ඒ ප්‍රකාශ කළ කාරණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ ඔය කලින් කියාපු විග්‍රහයම දක්වනවා. බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒක අනුමෝදන්. ඔන්න ආනන්ද බද්දේක රත් සූත්‍රය. ඔන්න ඊළඟට අපි එනෝ මහා කච්චාන භද්දේ කරද්ද සූත්‍රය. එතෙන්දී ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමී වැඩ වාසය කරන අවස්ථාව. එතකොට ඒ තපෝදාරාමී වැඩ වාසය කරන අවස්ථාවක සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදෑසන නැගිටලා ওই තපෝද කියලා කියන්නේ පින්නතුනේ ඉන්දියාවේ තියෙන උණු අතුරු වලින් බුදුරජාණන් වහන්සේ බොහෝ විට වැඩ හිටියේ තපෝදාරාම ළඟ තියෙන උණු පැන්ති උණු අතුර තියෙන ජලාශයක්. ඒ තපෝදයට ගිහිල්ලා මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ওই අලුයම කාලයේම පෑන් පහසු වෙලා අඳනේ විතරක් ඇතිව හැඟ වේලෙනකන් හිටගෙන හිටියා. ඒ අවස්ථාවේ තපෝදේ ආලෝකවත් කරලා එක්තරා දේවතාවෙක් මේ සමිද්දි හාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා මහාන ඔබ දන්නවද මේ ඔබ දරාගෙන සිටිනවද මේ බද්ද කරත් එයාගේ ಉದ್ದೇಶයත් විභංගයත් මේ සමිධ්‍යාවඳුර කියනවා නෑ ඇවත්නි මම දන්නේ නෑ ඔබ දන්නවද දේවතාව කියන මාත් දන්නේ නෑ ඊළඟට දේවතාව ඊළඟට අහනවා මේ බද්ද කරත් ඒ ગાථා ටිකවත් ඔබ හන්සේ දන්නේ මම දන්නේ ඔබ දන්නවද මාත් දන්නේ නෑ කියලා දේවතාව ඉතින් ඔබ හැබැයි ඊළඟට దేవතාව කියන ඒ වුණාට මහාන ඔය බද්දේ කරත්තේ උද්දේශය විභංගයයි භික්ෂු ජීවිතේ ඉතාමත්ම අවශ්‍යයි බොහොම වටිනවා ඒක ඉගෙන ගන්න කිව්වා. එහෙම කිව්ව නිසා සමිද්දි ස්වාමීන් වහන්සේ එළි වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේම මං උදේ දැන් පාසු වෙලා ඉන්නකොට దేవතාවෙක් ඇවිල්ලා මෙහෙම කිව්වයි. කරුණාකරලා මට ස්වාමීනි බද්දේ කරත්තේ උද්දේශයත් විභංගයත් කියා දෙන්න කියලා. හොඳයි මහාන අවුම්කම් දෙන්න කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟට අර ඒ සමිද්දි ස්වාමීන් ඇතුළු පිරිසට අර ගාථා හතර දේශනා කළා. දේශනා කරලා මොකද්ද කළේ? ආසනේ නැගිටලා විහාරයට වැඩම කළා. මොක බුදුරජාණන් වහන්සේ කරන එක්තරා ගුරු ගුරුවරයෙකුගේ දක්ෂ ක්‍රියාවක්. ඒකලේ අර ගෝලෙයින් ලවා මේකේ විවරණයක් කරන්න පුරුදු කරා. බුදුරජාණන් වහන්සේ වියායට වැඩියාම අර සොමිද්දි සාන්නාසය ඇතුළු සංඝ පිරිස කල්පනා කරනු දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් කියලා දේශනා කරලා මේ පිටත් වෙලා ගියා අපි දන්නේ නැහැ මේකේ අර්ථය අපි කොහොමද මේකේ අර්ථ විවරණය දැනගන්නේ ಉದ್ದೇಶය තිබන් කියත් තියෙද්දි මේ ಉದ್ದೇಶය විතරක් කරලා බුදුරජාණන් වහන්සේ වියායට වැඩි ඉතින් ඔහොම කතා කරන අතරේ මේ සංඝයාදල කියනවා දැන් මේ මහා කච්චාන සාන්නාසය බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරපු කෙනෙක් නේ උන්වහන්සේ මේ යන බොහොම පඬිතයි මේ කෙටි ඒවා දේශනා කරන්න පුළුවන් කියලා. අපි යමු කාත්‍යාන හාමුදුරණන්ට කියලා. ඔන්න මේ පිරිස ගිහිල්ලා කාත්‍යාන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ එකේ අර්ථය අපිට කියලා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔබඳු තැන් වල තියෙන ආකාරයට කාත්‍යාන ස්වාමීන් වහන්සේ කියනවා. ඕකේ ඒ වෙලාවෙමනේ අහන්න තිබුණේ ආශිර්වාදලට මේ අවක හරියට අර සල්ගහේ අරටුව තියෙද්දි කොලාතු වල හේඩෑවේ අරටුව සොයන්න වගේ මන් ළඟට එීම. කියලා බොහොම නියතමානී විදිහට කිව්වහම ආයිත්තර සංඝයා වහන්සේලා ඇවිටිලි කළා නෑ නෑ ඒකට උන කන්නේ කරදරයක් නැත්නම් අපිට කරුණා කරලා කියලා දෙන්නේ. ඒ වෙලාව අපිට ඉක්ම ගියායි බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙලාව. ඔන්න ඒක එහෙනම් මේක අහුම්කම් දෙන්න මම මම ඒක විවරණය කරන්න මම කියන දේ හරිද කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා අහගන්න කියලා. කියලා ඔන්න කච්චාන ස්වාමීන් වහන්සේ දෙන විවරණය. මොකක්ද? අර කියාපු කාරණියම මහා කච්චාන ස්වාමින් වහන්සේ ආයතන හය ආශ්‍රය කරගෙන ඉදිරිපත් කරන එක වැදගත් එතන. ඒ මේ විදිහටයි කියන්නේ. අන්න අරත්නි මෙන්න මම මේක මේ විදිහටයි තේරුම් අරගෙන තියෙන්නේ. අර අතීතයට දුවනවා කියන එක තෝරන්නේ අතීතයේ මගේ ඇස මේ විදිහට තිබුණා රූප මේ විදිහට තිබුණා කියලා ඒවා පිළිබඳව චන්දරාගයක් ඇති කර ගන්නවා විඥානයේ. ඒ චන්දරාග නම් වූ ආසාවත් ඇලීමත් නිසා නන්දි නම් වූ සතුටු වීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තණ්හාවටම වෙනවා. එහෙම ඇති කර ගැනීම තුලින් අන්න එතකොට භික්ෂුව අතීතයට දුවනවා වෙනවා. අර රූපාදී වෙනුවට මෙතන කියන්නේ ඇසත් රූපයත් අනිත්‍යව සලකා ගන්න මේ පින්නතුන් සලායතනය කියලා කියනකොට ආයතන හය මොනවද? ඇස කන නාසය දිවකය මන ඒවට අදාළ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවත් එක්ක. ඒකට ඒ හය පිළිබඳවම මනසත් ඇතුළුව. අර අතීතයේ තිවිච්ච ඒවා ගැන හිතලා අර විදිහට චන්දරාගයක් ඇල්මක් ඇති කරගත්තොත් ඔන්න අතීතයට දිව්වා වෙනවා. එහෙම ඇති කර නොගත්තු කෙනා අතීතයට දුවන්නේ නැහැ. අතීතයේ සිහුණු පමණින් නෙවෙයි එතන වැරද්ද තියෙන්නේ. ඒ විදිහටම අනාගතය ගැනත් ප්‍රකාශ කළා උන්වහන්සේ. අනාගතය පිළිබඳව ප්‍රණිධියක් ඇති කරගන්නවා. ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මා මෙබඳු ඇසක් ඇත්තෙක් වෙම්මා, මෙබඳු රූප දකින්නෙක් වෙම්මා ඔය ආදි වශයෙන්. ඒකට යනාගතිය. වර්තමානය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ වර්තමානය ඒත් කියන්නේ සලායතන ආසනෙ. මේ වර්තමාන ඇසත් ඒ රූපයත් පිළිබඳව ඒත් අර විදියට චන්දරාගය ඇති කරගෙන තණ්හාව ඇති කර ගැනීම. එතකොට මේ සලායතන ආශ්‍රයෙන් අහගත්යාන ස්වාමීන් වහන්සේ මේ කියාපු කාරණිය පැහැදිලි කරන්නේ. සංඝයා වහන්සේ ලෝකහන් ඉඳලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. අනේ මෙහෙම මාගච්ඡාන ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කියලා දුන්න කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා සාදු සාදු මගෙන් ඇහුවත් ওই ටික කියන්න තියෙන්නේ. බොහොම හොඳයි කියලා. ඒකත් අනුමත කරවදාලා. ඉන් අපිට පේනවා මේ කියාපු බද්දේක රත්ත්‍යා පිළිබඳ කතාව පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් වගේම අපට තේරුම් ගන්න පුළුවන් සලායතන ආශ්‍රයෙන්. අපි කිව්වා වගේ අර විදර්ශනාවට උපකාර වෙන කාරණයක් නිසා පංච උපාදානස්කන්ධය ආශ්‍රය කරගෙන විදර්ශනා කෙනෙකුට වඩන්නත් පුළුවන්. ඒත් නිවනට යන සලායතනය බොහෝ දිනාට ඒකත් හුඟක් හිතට උපකාර වෙනවා. මේ ආයතන හය ආශ්‍රයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. ඒකටත් මේක උපකාර වෙන මේ කියාපු කාරණේ. ඉතින් ඔන්න එතකොට ඔතන ඕක තමයි ඔය මහා ආකාජාන බද්දේ කරත්ත සූත්‍රයේ තියෙන්නේ. ඔන්න ඊළඟට අපි යමු ලෝමසකංගිය භද්දේකරත්ත සූත්‍රයට. ඒක ටිකක් අමුතු. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරම තමයි වැඩ වාසය කරන්නේ. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ශාක්‍යයන්ගේ ඒ කපිලවස්තුපුර නිග්‍රෝධාරාම. මේ නිග්‍රෝධාරාමේ ඉන්නවා ලෝමසකංගිය කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ අවස්ථාවේ දක්වන්නේ එහෙමයි. ලෝමසකංගිය නමිනු ස්වාමින් භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිග්‍රෝධාරාමේ ඉන්න අවස්ථාවේ ඒ රෑ සෑහෙන වෙලාවක් ගෙවුනට පස්සේ ඔය බොහෝ විට දේවතාවුන් එන වෙලාවක් තියෙනෝනේ. චන්දන නම් වූ දේවතාවෙක් ඇවිල්ලා අර විදියටම මේ ලෝමසකන්ගේ හාමුදුරන්ගෙන් අහනවා. ඉදිරිය පෙනී හිටලා. මහාන ඔබ බද්දේ කරත්තේ ඇයි ඒ ಉದ್ದೇಶයයි මගේ දන්නවද? ඒක දරාගෙනද? නැහැ ඇවත්නි. ඔබ දන්නවද? මමත් දන්නේ නෑ. එතකොට අහනවා ඊළඟට ඒ දේවතාවා මහානවා මහාන ඔබ දන්නවද බද්දේ කරත්තේ ගාථා? මම දන්නේ නැහැ. ඔබ දන්නවද? අන්න එතෙන්දී මේ චන්දන දේව පුත්‍රයා කියනවා මම දන්නවා කියලා. ඔන්න ඒක ඒක එතන තියෙන කාරණේ ඊටාම විශේෂයි. මේ චන්දන දේව පුත්‍රයා කියනවා එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ පෞතිසා දෙව්ලොවේ පරසතුරුක මුල පණ්ඩුකම්බල ශෛලාසනයේ ඉඳගෙන තාවතිංස දෙවියන්ට මේ භද්දේක රත්යත් ඒ විභංගයත් දේශනා කරා කියලා මට මතක හැටියට ඒ ගාථා ටික එතකොට විභංගිය මතක නෑ චන්දන දේවපුත්‍රයාට. ගාථා ටික කිව්වා. එතකොට ඒ ගාථා ටික අහලා හැබැයි ඒ ගාථා ටික කියලා නැත්තුවේ නෑ. ඒ දේවතාවා කියනවා ලෝණසගංගිය හාමුදුරන්ට මහණ ඔබ මේ මේ බද්දේ කරත්ත සූත්‍රයේ විභංගයක් ඉගෙන ගන්න. ඒක බොහොම භික්ෂු ජීවිතේට ඉතාම අවශ්‍ය දෙයක්. එහෙම කියලා අතුරු ගන්නවා. ඉතින් ලෝමසගංගිය හාමුදුර මොකද කළේ? පස්සෙන් දම සේනාසනය සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන නිග්‍රෝධාරාමයෙන් පිටත් වෙලා අනුපිළිවෙලින් සවැත් නුවර බලා වැඩම කළා. මොකටද මේක මේ උද්දේශ විභංගය අහන්නේ මේක විභංගය. එහෙම වැඩම කරලා අන්න යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් ජයතවනාරාමේදී මේ විලෝමසකංගිය ස්වාමීන් වහන්සේ අර Taman ළඟට ආපු దేవතාව පිළිබඳ ප්‍රවෘත්ති ඔක්කොම කිව්වා. කියලා ඊළඟට ඒ එතකොට බුදුරජාණන් වහන්සේ අන්න එතන තමුත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ ඔබ දන්නවද මේ దేవතාව කවුද කියලා? නැති කිව්වා. ඒ තමයි චන්දන දේව පුත්‍රයා. චන්දන දේව පුත්‍රයා මම මේ දිවි ලෝකයේ මේක දේශනා කරනකොට ටිකක් පන්ති කියන හිටියා. අහුම්කන් දුන්නා. එහෙම කියලා ඔන්න මහානේ නම් මම කියලා දෙන්නම් කියලා කලින් අපි කිව්ව බද්දේ කරත්ත සූත්‍රයේ තියෙන ඒ විවරණයක් එතෙන්දී ඉදිරිපත් ඔන්න දැන් එතකොට මැදුම් සංගියේ ඒ කියන සූත්‍ර හතරේ තියෙන ඒ බද්දේ කරත්ත සූත්‍රය පිළිබඳ කාරණා ටික අපි සායන්න මේ පින්නතුන්ට කියලා දුන්නා. දැන් තියෙන්නේ දැනටමත් ඒවයි වැදගත්කම තේරෙන්නේ නැති යමක් කියනවනම් ඉතිරි කාලය තුල අන්න අර විදර්ශනාවට උපකාර වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ආරම්භ කළේ කොහොමද? සාමාන්‍යයෙන් ලෝකයා සිටින්නේ මල අතීතයකත් ජීවත් වෙන්නේ මල අතීතයකත් නූපන් අනාගතයකත්. නමුත් සංසාර විමුක්තිය තියෙන්නේ මේ මොහොත තුලයි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයාට වර්තමාන මොහොත වැටහෙන්නේ නැත්තේ මේක හේතුව මොකද්ද? ඒ අර කියාපු සක්කාය දිට්ඨිය නිසා. ආත්ම දෘෂ්ටිය නිසා. වර්තමාන මොහොත මමත්වයෙන් ගත්තු තැනැත්තාට ඒක විදර්ශනාවට නගන්න බෑ. නමුත් විදර්ශකයා ඒ දිහා බලන්නේ ආත්මයක් හැටියට නෙවෙයි සංස්කාර අන්න එතෙන්දී වැදගත් වෙනවා. අපි දන්නවනේ සංස්කාර වශයෙන් විමර්ශනය කරනවා කියලා. සංස්කාර කියලා කියන්නේ අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ කිව්ව අර කියාපු මැරෙන වෙලාව විතරක් අල්ලලා නෙවෙයි සංස්කාරයන්ගේ ධර්මතා මොකද්ද ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නම් ඒක තමන්ගේ වාසියේ පවත්වා ගන්න බැරි නම් මේ යථා තත්ත්වයේ එහෙමනම් එතකොට ඔන්න එතන විවරයක් ඇති වෙනවා වර්තමානයේ එතකොට වර්තමානයේ ඒකයි කිව්වේ தත්ත தත්ත විපස්සති වර්තමානයේ ඒ තැන්වලම දකින්න ඕනේ අර ගාථාවේ කිව්වේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමාන ධර්මයන් ඒ එතන ඊටාම සියුම් මන්දමින් ඒ දැකීම අර විදර්ශකයාට ඈතට යන්න යන්න මේ වර්තමාන මොහොතේ කියන එක තේරෙනවා ඒ මානසික යෝනිසෝ මානසිකාර නම් වූ නුවණින් මෙනෙහි කිරීම තුලින් පෙනෙනවා මේ මොහොතක් පාසා සිද්ධ වෙන්නේ අතීතයේ සිද්ධ වුණෙත් අනාගතයේ සිද්ධ වෙන්න තියෙන්නේ වර්තමානයේ සිද්ධ වෙන්නේ අර කියාපු සංස්කාර ඇති වෙනව නැති වෙනව ඉතින් එතන තමයි උද්‍යප්පේ ඥාන කියලා කියන්නේ ඇතිවීම නැතිවීම. ඉතින් විදර්ශනාව පටන් ගන්න ඉතින් ඇති වෙනව නැති වෙන ඇති වෙනව නැති. ඉතින් ඒක තමයි ඒ රසං අසංහිරං කිව්වේ ආත්ම වශයෙන් ඒක අල්ලගන්නෙත් නෑ. අල්ලගත්තොත් එතනම ගැටුමක් තියෙනවා. ඒකත් නෑ. ඒ වෙනුවට එතන එතන විදර්ශනා වශයෙන් කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාර. අපි ඕකෙදී ඔය තවත් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කියාපු උපමා අපේ අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ නම් ඒක ඊටත් වඩා අවස්ථාවල මතක් කරලා තියෙනවා. දැන් සංස්කාරවලට දීපු උපමාව මේ පින්නතුන් කොතිකුත් අහලා තියෙනෝනේ කෙසෙල් ගහ. අපි මේ කෙහෙල් ගහ උඟක් උපකාර කරගත්තා. අරටුවක් නැති වුණාටම අපිට ධර්මයේ තේරුම් ගන්න උපකාර වෙන්නේ කෙහෙල් ගහ. ඉතින් අපි ඒක ගණන් ගණන් නැහැ කෙහෙල් මලේ කියලාත් කියනවා. නමුත් කෙහෙල් ගහ විතර වටිනා දෙයක් නැහැ. මොකද අන්න අර සංස්කාරවල තත්ත්වයේ ඉතින් බුද්ධ වචෙන්ම මේ පින්නතුන අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ කෙහෙල් ගහේ උපමාව ඉදිරිපත් කළා තියෙන සංස්කාර යන කියනකොට ඔන්න කවදාවත් කෙහෙල් ගහක් නොදකපු මිනිහෙක් කැලේට ගිහිල්ලා මේ කෙහෙල් ගහ දකින්න පළමුවෙනි වරට හිතනවා මේක හොඳට අර අරිට්ටු ඇති ලියක් වගේ පේන නිසා උඩයි යටයි කපලා මේක කර ගහගෙන යනවා ගෙදර ගිහිල්ලා අල්මාරියක් හරි පුටුවක් හරි හදන්න ඉතාලි. එතකොට අන්නේ කෙහෙල් ගහ කර ගහගෙන යන එක අපි පෙන්නුවේ අර ඒකට අපි වචනයක් කියදුවා පරාමර්ශණය අල්ලා ගැනීම ඒ වචනේ අපි යෙදුවේ අර දැන් සාමාන්‍ය ධර්මයේ තියෙනවා අනිත් පැත්ත. සම්මර්ෂණය කියලා කියන්නේ යෝනිසෝ නුවණින් මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන වචනයට pāli වචන තියෙනවා සම්මසන කියලා. සම්මර්ෂණය කියන එක අපිට අර පරාමර්ෂණ කියන එකත් එක්ක විරුද්ධ වචනයක් හැටියට දැක්කොත් පරාමර්ෂණය බදා ගැනීම නම් සම්මර්ෂණය කියන්නේ අතගා බැලීම වගේ දෙයක්. දැන් අර කේල් කන්ද ගැන කිව්වේ අර මිනිස්සයා අරක කර ගහගෙන ගියානේ. බලන්නේවත් නැතුව නමුත් විදර්ශකයා කරන්නේ මොකද්ද? උඩයි යටයි කපලා අර කෙහෙල් කඳ අතගාගෙන යනවා. අර පතුරු ඇරලා. එක පතුරක් ඉවනකොට මෙන්න තව පතුරක්. ඒක යට තව පතුරක්. ඒක යට තව පතුරක්. අන්න ওই විදිහට තමයි සංස්කාර සම්මර්ෂණදී වැටෙන්නේ. මානසිකාරයේ සුවම් වෙන්න වෙන්න. අර කියාපු කෙහෙල් ගහේ අන්තිමට අපි මේ බඩේ කියලා ගන්න එකෙත් ඒකෙත් තියෙන පතුරු. එතනත් නෑ හරයක්. අන්න ඒ වගේ සංස්කාර සම්මර්ෂණයේදී මොකද අර කියාපු දෘෂ්ටි ඇතහැරියා. ඉතින් ඒක විදර්ශනයේ වෙන විදර්ශනාගේ ගැන තව වචන දෙකක් මේ පිනතුට අපි බොහෝ අවස්ථාවල කියලා තියෙනවා. ඔය භාවනා ග්‍රන්ථවල තියෙන ඝන සංඥාවයි රාශි සංඥාව. ඝන සංඥාව තියෙන්නේ අන්න අර බදාගත්තු තැනත්තාට. ඝන වශයෙන් සලකනවා. මේක ඒක ඝන වස්තුවක්. එයාට ඉතින් විදර්ශනාවක් නෑ එයාට. ඔන්න විදර්ශකයා. ඒක විදර්ශනාව ඈතට යන්නේ යන්න මේක රාශියක් හැටියට වැටෙනවා. රාශියක් හැටියට වැටෙනවා. වැටෙන්නේ මොකද? මේක එකක් හැටියට වැටෙන්නේ හේතුුනේ තණ්හා ලාටුව නිසා. තණ්හා ලාටුවේ තුලින් ඇලවිලා තියෙනවා. අවිද්‍යා අන්ධකාරය තුල ඒක වැහිලා තියෙනවා. ඒක නිසා ලෝකයා මේ වර්තමානීය ආත්මය කියලා මම මාගේ කියලා ගන්නවා. ඒ විදිහටම අතීත අනාගත පිළිබඳව. ඉතින් ඇත්ත වශයෙන් අතීත අනත් අනිත්‍ය බව තේරුම් ගැනීම අපට පහසුයි. ඒක දැන් ගිය නිසා ටිකක් හරි පහසුයි. අනාගතයක් තාම ආවේ නැති එක නිසා ඔය අනාගත හීන දැකලා ටික වෙලාවකින් අවදි වෙලා ඒකක් නෑ නේද කියලා ඒකත් තේරුම් ගන්න දෙකයි. නමුත් වර්තමානය තමයි අමාරු. අත් වශයෙන් උග්‍ර විදර්ශනා වෙන්නේ වර්තමාන මොහොතේ. ඒ විදර්ශකයා අතීත සංස්කාරවල අනිත්‍යතාව මෙනෙහි කරලා ඒ ඇති කරගත්තු ජවය තුලින් බුද්ධ වචනේ පමණකින් සත්‍යකව තේරුම් ගත්තා ඒ න්‍යාය අනුවම අතීතයේ යම් අනාගත එනවනම් ඒවත් අනාගත සංස්කාරය වෙනවා. ඒවත් අනිත්‍ය කියලා සාමාන්‍ය සලක ගන්නවා. නමුත් විදර්ශකයා ඒ ඒ තැනම පංච උපාදානස්කන්ධය ගැන හෝ ඒවා ආයතන හය ගැන හෝ ඒවා. හරි දැන් ඇසක ඇසත් රූපයක් ගැන කිව්වගේ ඒ විදර්ශනකයා අර බුදුරජාණන් වහන්සේගේ දීපු ත්‍රිලක්ෂණය කියන ඉංගිය උපකාර කළා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ පිනතුන් දන්නවනේ අනිත්‍ය දුක්ඛනා ලෝකයා අනිත්‍ය හැටියට සැලකන එක අනිත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලෝකයා සැප හැටියට සැලකෙන එක දුක හැටියට පෙන්වනවා. ලෝකයා ආත්ම හැටියට ගන්න එක අනාත්ම හැටියට දක්වුවා. ඉතින් ඒ ටිකට ඒඩින්ග කරන උපකාර වෙන වචනය අපි මතු කරලා දීලා තියෙන බොහෝ අවස්ථාවල නිකුත් උපමාශ්‍රේ බුදුරජාන් වහන්සේ ඕකට එකතු කරන්නේ නයන්නක් විතරයි. නයන්නක් විතරයි. මේ නයන්නේ ලොකු වැඩ කරන්නේ. ඉතින් ඒක අපි නිකුත් උපමා වලින් පෙන්නවා. දැන් ඔන්න සාමාන්‍ය ලෝකයාගේ ආත්ම දෘෂ්ටිය ගත්තු ලෝකයාගේ ඒ ඒ සංකල්ප ණය එයාගේ සංකල්පනේ චින්තන රටාව ධර්මයේ දැක්වෙන්නේ මේ විදිහට. යම් කිසි දෙයක් ඉදිරිපත් වුනහම ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත. ඒ කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රකල්පණය කිරීම. මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි. දැන් අපි හිතමු ඔන්න කවුරු හරි ඔය බොහොම අපි මේ පින්දුනවල තේරෙන උපමා වලින් කියතොත් දැන් ඔන්න කවුරු හරි වෙන කාටවත් නැති වටිනාම වාහනයක් ගත්තයි කියන්නේ. වටිනා වාහනයක් ගත්තා. ණය වෙලා හරි ගත්තා. ගත්තට පස්සේ ඒක ඉතින් වෙන කාගේවත් නෙවෙයිනේ මගේනේ. කාර් එකත් මගේ, පෙට්‍රෝලුත් මගේ, ඩ්‍රයිවරුත් මගේ. ඒක මගේ. ඊළඟට ඒ කාර් එක ගත්තා විතරක් නෙවෙයි ඒක ලෝකෙට පෙන්වන්නත් එපා. ඒක ඒක ඉදිරියේ පින්තූරات එහෙම අරගෙන, ෆොටෝ එකක් එහෙම අරගෙන මේ මේ කාර් එක අයිතිකාරය තමයි මම. දැන් බොහෝ දෙනාගේ ඔය தත්ත්වය මනින්නේ වාහනේන්නේ. ලොකු කාර් එකේ ඉන්නවනම් එයා ලොකු කෙනෙක් ආයෙ හන්නේ දෙයක්. අන්න එතකොට ඒ ඒසෝ හමස්මි. ඒතං මම ඒසෝ හමස්මි. ඊට පස්සේ මෙයාගේ චින්තනය කොයිතරම්ද කියතොත් ඒක දෘෂ්ටියක් වෙලා කාර්යකම අන්තිමට ඒක ආත්මයේ ඒක ආත්මයක් වෙනවා මේ ආත්මය කියලා මොකක් හෝ ඒවා ආත්මය වගේ. ඒක නොසෙල්ලන දෘෂ්ටියක් වෙනවා. දෘෂ්ටි tattයටපත් වුණත් ඇත්තේ තමයි ඒ අත්තා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය චින්තන රටාව වෙනුට බුදුරජාණන් වහන්සේ ඕකෙන් එක පාට දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා සාමාන්‍ය ලෝකයට ওই தත්ත්වයට එක පාට එන්න බෑ. විදර්ශකයා කියන්නේ තාම හික්මෙන තැනැත්තා. එතකොට එයාට ඒකට උපකාර වෙන වචනයක් හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ එක අකුරයි. නායන්න විතරයි. දැන් ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන එකට බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒ වෙනුවට මෙහෙම හිතන්න. න ඒතන් මම න ඒසෝ හමස්මි න මේසෝ අත්තා. මතක තියාගන්නත් එක්ක අපි මේ හයියෙන් කිව්වේ. ඉතින් ඒ මේ ඒකට අපි වෙන අවස්ථාවක අපි දීපු උපමාවකුත් කියමු. දැන් ඒකට උපමා කිව්වේ මේ උපමාව යමක් තේරුම් ගන්න උපකාර වෙන්න. දැන් ඔය ඔය වඩු උන් ඇහැලා දැන් නම් ඒව පාවිච්චි කරන්නේ ඒව දැන් ඒවා යල් පැනලා. ඔය යතු කැටේ කියලා එකක් තියෙනව නේද? ඔය යතු කැටෙන් ඔය දැන් ලීයේ ගොරෝසු තැන් ලීයේ ගොරෝසු තැන් ඉදිමිච්ච තැන් එහෙම ඒවා කපන්න ගන්න යතු කැටේ ඒකට තට්ටු කරලා අර දානවනේ තලයක් ඒ ඕන ගානට තලේ හරිගස්සගෙන තමයි ඊට පස්සේ ඒ යතු ඥාන කරන්නේ. ඉතින් අපි ඕක අර ඒක අපි යම් ඒ පිළිබඳව දේශනා කරේකදී අපි එක අවස්ථාවක කිව්වා මේ යෝගාවචර යෝගාවචර වඩුවා මේ අර තණ්හා මාන දිට්ඨි වලින් ඉලිප්පෙච්ච මේ සංස්කාර ගොඩ යතු ගන්නේ කොහොමද? ඒකට අහුම්කම් දෙන්න කියලා තමයි කිව්වේ අර කිව්ව විදිහට නෑ ඒතන් මම අර අර යතු කැටෙන් එතකොට අර තලේ වගේ තමයි නයන්නේ. ඒක ප්‍රායෝගික අර්ථයක් සඳහා දීපු එකක් කියන එකවත් මේ දැන් මුගලුන්ට තේරෙන්නේ නැතුව ඒවත් දෘෂ්ටි කරගෙන නොයෙකුත් මත හදා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම ප්‍රායෝගිකයි. මේ නයන්නක් දැන් මේක දෘෂ්ටියක් කරගන්න නෙමෙයි. එදිනදා ජීවිතයේ තමන්ගේ අර චින්තන රටාව සකස් කරගන්න. ඒ පිළිබඳ සංශෝධනයක් ඇති කරගන්න. ලෝකයාගේ මතය අනුව සාමාන්‍ය ලෝකයා හිතෙන්නේ හිතෙන්නේ මේක මගේ තමයි. මේක මගේ. ටිකක් වුණ බුද්ධ වචනේ මතක් කරගෙන මගේ කිව්වට මගේ නොවේ. ඒ අනිත් විදිහට නයන්න යන්න එකට උපකාර ගන්න. ඒකට නයන්න දාලා තියෙන්නේ ප්‍රායෝගික අර්ථයක්. ඒකට අපි කිව්වේ අර අර යතු කැටියේ තලේ වගේ. ඒ අර උස්වෙච්ච හරිය තමයි තණ්හාමාන දිටි කියන්නේ. ඒවා කපලා දාන්නේ එකට. ඉතින් අන්න ඒ චින්තනය තුලයි ඊට පස්සේ යෝගී ආශ්‍රය හැසිරෙන්නේ. එහෙම තණ්හාව තුනී වෙන්න වෙන්න, ඒ තණ්හාලාටුව ඉවත් වෙන්න වෙන්න, අන්න අර කෙහෙල් ගහේ පතුරු වගේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් නහු වෙනවා. සංස්කාර එකක් යට එකක් එකක් යට එකක් ගප්තුල එකක් වගේ තඩ්ඩු තට්ටු මතුවෙනවා. ඒ මතුවෙන්නේ කොහොමද? ඒකට උපකාර වෙන්නේ ඒව ගැනත් අපි කලින් කියලා තිනු ඔක්කොම කියන්න බෑ මේ අවස්ථාවේ. ඒ තැනැත්තා ඊට පස්සේ ඒව දිහා බලන්නේ. Tamanට එන අරමුණු දිහා බලන්නේ. නාම රූප හැටියට. නාම රූප කියන සංකල්පයන්. මේ එන අරමුණු හැම එකක්ම නාම රූප පමණයි. නාමට රූපයක්. නාමට රූපයක්. ඊළඟට අනිත් පැත්තත් මේක සාම නාම මාත්‍රයක්. නාම නාම මාත්‍ර රූපයක් ඒ විදිහට මේ මේ වේදනා සංඥා චේතනා කියන ඒ නාම ධර්ම ආශ්‍රය කරගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අපි අඳුන ගන්න බැරි මහා භූතයෝ අපි අපි අඳුන ගන්නවා ඒ තද ගති බුරුල් ගති උණුසුම් ගති ආශ්‍රයෙන් මේක පොළොවයි මේක වතුරයි ආදී වශයෙන් ඕක එතකොට තමයි නාම රූපය කියලා ඒ බලන කෙනා දැනගන්නෝ මේ මුලාවක මුලයි මේ අපි මතු කරගන්නේ. ලෝකයා ඉන්නේ මේ නාම රූපය තුල. ඒක දන්නේ නැහැ. මේක නාමට රූපයක්. නාම මාත්‍රයක්. ඒ බව සාමාන්‍ය ලෝකයා දන්නේ. ඒක අන්න විදර්ශනකයා තේරුම් ගන්නවා. ඒකට නාම රූප අවබෝධය තුලිනුයි සංස්කාර පිළිබඳ ඒ වැටහීම එන්න එන්න ගැඹුරු වෙන්නේ. ඒ එනේන අරමුණක්. එනේන අරමුණක් නාම රූප හැටියට වැටෙනවා. ඒ එනේන අරමුණ විදර්ශකයා හඳුනා ගන්නවා මේ අරමුණ මගේ හිතට මගේ මානසිකාරයට යොමුනේ ඒකට අදාළ වේදනාවක් නිසා වේදනාව තුලින් මතුණු සංඥාවක් නිසා සංඥාව නිසා ඇතිවුණු චේතනාවක් නිසා චේතනාව නිසා චේතනාව නිසාම යමුණු මානසිකාරයට යොමු වෙන තැනක් තියෙනවා පස්ස ස්පර්ශය. එතකොට ඒකයි බුදුරජාණන්සේ කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. අපි එක් අවස්ථාවක සමහරු පස්ස ඉස්සරහට දානවා කියලා. ඇත්ත වශයෙන්ම පස්ස පස්සට එන්න ඕනේ. වේදනාව මුල් වෙන්නේ. වේදනාව තුලින් කෙනෙක් අවදි වෙන්නේ. වේදනාව තුලින් ආත්ම සංඥාව පවා අවදි වෙන්නේ වේදනාව තුලින් සංඥාවක් ගන්නවා සංඥාව තුලින් චේතනාවක් එනවා ඒ චේතනාව ආශ්‍රයෙන් තමයි අපි ක්‍රියාකාරී වෙනකොට අන්නර ඒ ස්පර්ශ වෙන ස්ථානයට මානසිකාරය යොමු වෙනවා ඔන්න ඔය ධර්ම පහ පමණයි මෙතන තියෙන්නේ නාම වශයෙන් බැලුවොත් රූපය කියන්නේ තරා නিত্য සදාකාලික දේවල් නොවේ අන්නර මහා භූත ධර්මයන් අපි අපිම අපේ ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරය ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරයට අපි මේ ගත්තු නාම මාත්‍ර රූපයක් පමණයි. ඒ අන්නේ අවබෝධය තුලින් තමයි මෙන්න මේ විඥාන මායාව යම් කෙනෙක් තේරුම් ගන්න. එතකොට අර බුදුරජාණන් වහන්සේකට අපිට මතු කරලා දීලා තියෙනවා ඉංගියක්. ඉතින් මේ කියාපු බද්දේකරත සූත්‍රයේ ඒ තරම් වැදගත් වෙන්නේ. එයාට කියාපු උද්දේශ ගාථා ඒ තරම් වැදගත් වෙන්නේ. ටිකක් අපි හිතන්න පුළුවන් මේක මේ මිනිස්සු මේ සංඝයා වහන්සේලාට විතරක් දේශනා කර එකක් කියලා. මේක මේ මානුෂ්‍ය ලෝකෙට විතරක් කියලා. ටිකක් හිතලා බලන්න අර කාරණේ ඇත්තනම් අර කන්දෙන දේවපුත්‍රයා කිව්වනේ මේ බුදුරජාන් වහන්සේ තවුතිසා දෙව්ලව දෙවියන්ට පාණ්ඩු කම්බල ශෛලාසනයේ ඉඳගෙන මේ භද්ද කරත සූත්‍ර දේශනා ඒව අර කියාපු ගාථා කියන්නේ නැති. මේ අපිට දැන් අපි කිව්වා. කල යුතු කිස කරවාදම මරණීය විය හැකි නොහෙටම නැහැනම කල හැකි ජීවසම මහසෙන් නැති මරුසහන්. ටිකක් හිතන්න මේ දේත ආවතිංස දෙව්ලව දෙවියන්ට කිව්වේ ඒගොල්ලන්ගේ දවස අහලා තියෙනනේ ඊවර දේශනෙකදී අපි කිව්වනේ මේ මනුෂ්‍ය ලෝකයේ නේ අවුරුදු 100ක් එක දවසක් රැයක් කියලා. ඊනට අවුරුදු 1000ක් කිය ආයුෂ. ඒකට ඒ බඳුයේ තවුසේසා දෙව්ලොවත් බුදුරජාණන් වහන්සේ යන්න කිව්වා. ඒ අර කියාපු අර සංවේගයේ උපදවන විද. කළ යුතු කිස කරවාද මරණය විය හැකි නොවිටම නැහැ නොව කළ හැකි ජීවසම මහසෙන් නැති මරු සහාය. ඉතින් ඒක 100000 ගුණයකින් මනුෂ්‍ය ලෝකෙටයි ගැලපෙන්නේ. ඒකයි අර దేవතාවා ඒ దేవතාන්ගේ සැප වැඩිවලට සැප නිසා ඒව මොන හේතුවකින් හරි ඒවා අමතක වුණා. නමුත් සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට මේ ලෝකයේ අයට මතක් කරලා දුන්නා. ඉතින් මේක මේ පින්නතුන්ටත් හොඳ අවස්ථාවක්. බාහිර උපද්‍රව ගැන කොතිකුත් අහන්න ලැබෙනවා. ඒ වගේම අපේ ආභ්‍යන්තර ශාරීරිය තුල ඒවා අපි කොයි වෙලාවෙම මතුවෙනවද දන්නෙත් නැහැ. ඇතුළතිනුත් පිටතිනුත් ඔන්න ඔය කියාපු මායя වැඩ කරනවා අපි දන්නේ නැහැ. වෙලාව ආවහම පරක්කු වැඩි, හෙට ප්‍රමාද වැඩි කියන අවබෝධය එනවා. ඒ ටික මතක් කරන්නයි අපි මේ අත්ත වශයෙන් ওই බද්දේ කරත් සූත්‍රය එළියට ගත්තේ. මේ පින්නතුන තම තමන්ගේ මට්ටමින් උත්සාහවත් වෙන්න ඕන. දැන් මේක අපි දන්නවා ඒක රහසක් නෙවෙයි. මේක සංඝයා අතීතයේ සංඝයා වහන්සේලාට දේශනා කළ දේවල් නමුත් ඒ වටිනා ගිහි පින්නතුන් ඒ පුදුම විදිහේ මාර්ගඵල ලබාගත් වටිනා චිත්ත ගෘහපති ආදීන් සංඝයා වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් තරමට මාර්ගඵල වලින් ඒ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගෙන හිටියා. ඒ වගේම අනේ පිඬු සිතානන් අර මරණ මන්ත්‍රකයේදී පවා විශේෂ ඉල්ලීමක් කළා අනේ ගිහියන්ටත් මෙන්න මේ විදිය මේ වටිනා විදර්ශනාත්මක දේශනා ඉදිරියට කරන්න කියලා. ඒක නිසා තමයි අපි මේ පින්වන්තුන්ටත් කිව්වේ දැන් රහසක් නෙවෙයි අපි අපි ගැන කියනව නොවේ. නමුත් ගිහි පෙන්වතුන් බොහෝම ගණනාවක් අපි ළඟටත් එන්නේ බොහෝ දෙනාට දැන් රත් වෙච්ච වෙලා රත් වෙච්ච වෙලා ඉතින් කොයි ආකාරයක හරි සිවුරක් දාගන්න බැරි වුණා. ගිහිගේ ඉඳගෙන හරි මෙන්න මේ ටික කළොත් විමුක්තිය එතනයි. විමුක්තිය එතනයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි ඒපාසිකයි යෝපනායිකයි ඒක අපි කොතිකුත් කියලා තියෙනවනේ. ඒකෝර මේ මොහොත තුලයි විමුක්තිය තියෙන්නේ. අතීතයේ කියාගෙන යන්නත් බෑ. අතීතයේ මේක තියුණයි ඒ ඒක නෙමෙයි අනාගතයේත් නෙමෙයි. වර්තමාන මොහොත හරියාකාර තේරුම් ගන්න ඕන. ඒකයි නිකන් නියම විදර්ශනාව. දැන් ඔය විදර්ශනාව ගැන කියනකොට තව ඩිංගක් කිව්වොත් දැන් අපි පටන් ගන්න පටන් ගැනීමදී කිව්වනේ මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම තමයි විදර්ශකයාට මුලදී පේන්නේ. ඒක මානසිකාර්ය සිවුම් වෙන්න සිවුම් වෙන්න ඒ ඇතිවීම නැතිවීම වඩ වඩා ශීඝ්‍රයෙන් පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය ලෝකයා හිතන විදියට නෙමෙයි. ඒ තැනැත්තට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඊටාම වේගයෙන් අන්තිමට භංග ඥාන තත්වයට එනකොට ඒ ඇති වෙන එකට වඩා වේගයෙන් නැති වෙනවා පේනවා. භංගය පේනවා. මොකද එහෙම පේන්නේ භංග ඥාන කියන අවස්ථාවේදී ඒ සිතට විදර්ශකයාගේ සිතට එන අරමුණ නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙනවා පේනවා. අරමුණ නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙන පුළුවන්. එතකොට තමයි විශාල සංවේගයක් එන්නේ. ටිකකට හිතන්න අපි උපමාවකට දුන්නොත් මාක් දුන්නොත් ඔය මහා ගිරිශිඛරයක්. එක පැත්තකින් මහා ප්‍රපාත දෙපැත්තෙම ප්‍රපාත දෙකක්. මැදින් යන්තම් යන්න අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ යන්න යන අයට උපකාර වෙන වැටකුත් තියෙනවා. ඉතින් විදර්ශකයා මේ වැට අල්ලගෙන ටික දුරක් යනකොට අල්ලන අල්ලන වැටක් දිරලා. වැටක් දිරලා නම් කොයි විදිහේ සංවේගයක් දෙන්නේ? මේ පැත්තට වැටුණත් විනාශය. ඒ පැත්තට වැටුණත් විනාශය. අන්න ඒ වගේ ලොකු බයක් ඇති වෙනවා. ඒක තමයි භංග ඥානය ළඟට බය කියලා තියෙන්නේ. ඒ සංස්කාර බින්දෙන වේගය දැකලා. මෙතන අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්න තැනක් නැහැ. ඔක්කොම බින්දෙන සංස්කාර. අන්න එතන ඉඳලා තමයි නාට විදර්ශනාව ඒකයි භංග ඥානයේ උග්‍ර විදර්ශනාව. නාට භය ඒ භය තුලින්ම ආදීනම පේනවා. මේක මේ පැවැත්ම කියන්නේ අල්ල ගැනීමක් නං අල්ලගන්න දෙයක් නැත්නම් මොන පැවැත්මක්ද? අල්ලගන්න දේ දේ එතන එතන බින්දෙනව නම් මොන පැවැත්ම. අන්න එතකොට ඒක තමයි ආදීනව ඥානය. ඊළාට ඒක තුලින්ම ඇති වෙන ස්වභාවය ගැන කලකිරීමක්. මෙතනත් එහෙමයි, දිවි ලෝකෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි බුද්ධ වචනය අනුව. කොතනත් මෙන්න මේ සංස්කාර ගොඩක් අතීතයේ තිබුණෙත් අනාගතයේ තියෙනවා නම් ඒත් මේකමයි. දැන් මේ පේන වර්තමාන ටිකම තමයි. කේල් ගඳ, කේල් ගහ, පතුරු ගහ වෙන ගන්නව වෙනකොට අපි තවත් අවස්ථාවක උපමාවක් දුන්නා. ඥානවන්ත පුද්ගලයෙකුට පතුරු ගහගෙන ඉන්න ඕනෙත් නෑ. කෙහෙල් ගහ මැදින් කැපුවාම අභ්‍යන්තර ව්‍යුහය තේරුම් ගන්න පුළුවන්. පතුරු මේකේ හරයක් නැති බව. අන්න විදර්ශකයා ඒ ටික තේරුම් ගන්නවා. වර්තමාන සංස්කාර තුලින් තේරුම් ගන්නවා මේක ආයි පට්ට ගන්න දෙයක් නෑ. මේක අර හරයක් නැති බව මේ අවස්ථාවේ තේරෙනවා. ඒක නිසාම ආදීනව තේරුම් ගත්තා ඊළඟට තියෙන්නේ කලකිරීම. කලකිරීම කියන වචනය තරම් එපා වෙන වචනයක් මිනිස්සුන්ට නෑ දැන් කාලේ භවතෘෂ්ණාව ඇති අයට. නමුත් ශාසනයේ තියෙන වටිනා වචනය තමයි කලකිරීම. නිබ්බිදා. මොකද ඒක තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒක සමහර අවස්ථාවල අපි කිය උපමා කළා අර නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩියක් දුන්නාම ඩිංගක් හපලා මේක තිත්තයි කියලා කෙනෙක් වීසි කරනවා. නමුත් හොඳට හපලා ඇලවතුරු ටිකක් බිව්වහම ඒකේ 아무තු අමෘත රසයක් තියෙනවා. ඒ වගේ තමයි අන්න නිබ්බිදාව තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒ නිබ්බිදා ඥානය පහළ වුණු අවස්ථාවේ තව තවත් උත්සාහවත් වෙලා ඇති ලක්ෂණය වැඩුවත් ඒ යෝගාවචරය ඒ නිදිරට යනකොට අන්න යම් අවස්ථාවක් එනවා අර ඉස්සෙල්ලා තිබුණු බය වෙනුවට දැන් පේනවා මේක ඉස්සෙල්ලා බය ඇති වුණේ මම නැති වෙනා කියලානේ මම නැති වෙනා කියලානේ සංස්කාර පිළිබඳ අවබෝධ පිරිසිදු වෙනකොට තේරෙන මෙතන නැති වෙන්න මමෙක් නෑ නැති වෙන්න මමෙක් නෑ ඊළඟට මොකද්ද සංස්කාර ඔහි යනවා එනවා ඒකට තමයි සංඛාර උපේක්ඛා ඥාන කියන්නේ ඒක හරීම නිවනට ඊටාම ළඟ තැනතුරක් තත්ත්වයක් ඒක. ඒ අවස්ථාවේදී සංස්කාර ඔහේ යන පේනවා. ඒක ඇතුළට එන්නේ නෑ. අපි අර උපමාවකට කිව්වන සාමාන්‍ය උපමාවක් මේ හැම එකක්ම දැඩිව ගන්න එපා. අපි දෙන උපමා. අපි හිතමු දැන් ඔන්න කෙනෙක් දුම්රියක යන යන අතරේ දුම්රිය ඔය ශීඝ්‍රගාමි දුම්රියක් යම් කිසි දුම්රිය ස්ථානයක නතර කළා. ඒ අවස්ථාවේ ඉතින් ඔය අලසකමට වටපිට බලන ලස්සන මල් තියෙනවා මිනිස්සු යනවා ලස්සන මිනිස්සු අරගොල්ලම ගන්න. ඔය ටික බල බල ඉන්න. ඔන්න දුම්රිය ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගෙන ටික දුරක් යනකොට අපිට ඕනුණත් බලන්න බෑ. බෝල් ගස් යනවා, මිනිස්සු යනවා, ඒ යනවා මොකට. ඒවා ආයෙ ඇතුළට ගන්නත් බෑ හිතුවා. අන්න ඒ වගේ ඒ අවස්ථාව වෙනවා සංස්කාරය තියෙනවා නැ තියෙනවා ඒව බදින්නේ නේ. ඒ අවස්ථාවට දීලා උපමාව බුදුරජාණන් අත් වශයෙන් බුදුරජාණන් ඒ අවස්ථාවේ දීපු උපමාව බොහෝ දුරට රහත් හිතට දීපු උපමාවක් වගේ නෙළුම්පතේ තිය බින්දුවේ දිය බින්දුවක් වැටුනොත් නෙළුම්පතේ ඒක කිලිටි වෙන්නේ නැහැ ඒක පෙරලිලා යනවා. ඒ වගේ අර ඒ හිතට ඒ විදර්ශකයාගේ ඒ හිතට ඒ අවස්ථාවේ සංස්කාර වලින් බාධාවක් වැටෙනවා ඒක වැටෙනවා අනිත් පැත්තට පෙරලිලා යනවා. ඊ අවස්ථාව නිවනට ඊටාම් කිට්ටු වගේ පුදුමාන්දමේ උපේක්ෂාවක්. ඒකයි සංඛාර උපේක්ෂාව කියන්නේ. නමුත් ඊටත් එහා ගිහිල්ලා තමයි ත්‍රිලක්ෂණය වඩලා යම් අවස්ථාවක් අර අර කිව්ව ආශ්‍රය ආනුසය සිඳෙන තත්වයටම ඒ ත්‍රිලක්ෂණය වඩලා එයින් එක ලක්ෂණයක් යම් එක එක්කෙනාගේ ආකාරයට අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්මනුවර චරිතානුකූලව එක්තරා ලක්ෂණයක් ප්‍රමාණයට වැඩිමෙන් තමයි යම් කිසි අවස්ථාවක අන්න අර කියාපු උත්තරීතර හුදේකලාව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ සම්පූර්ණ චිත්ත විමුක්තිය එතන. එතකොට මේ අපි මේ දිග කතන්තරයක් හිටි කළ පැයක් ඇතුළත කිව්වේ මේ පිනතුන් ඊටත් වඩා සවිස්තර තේරුම් ගන්න බලන්න. ඉතින් මේ අද දවසේ අර කිව්වා වගේ මේ යුගය ගැන හිතලා බලනකොට ගිහි පින්නතුණුත් කවුරුත් බොහොම සංවේගවත්ව ඉන්නේ මේ කොයි වෙලාවෙ ජීවිතය මැරෙන එක තව පහසුයි. මරුණාට පස්සේ කොයි කොතන යයිද කියන බය කාටවත් තියෙනවා. කොතන යයිද කියලා. අන්න ඒ ඩිංගට තමයි එතකොට අපි හිත විමුක්තනම් හිත විමුක්තනම් ආයි උපතක් නැහැ. ආයි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා මේ අපි මේ අද දේශනා කළ විශේෂ විශේෂම විදර්ශනාත්මක බණ මේ පින තුන අද බොහෝ දෙනා මේ සිල් සමාදන් වෙලා හිත තන්පත් කරගෙන වටිනා ශීලයක් උඩින් අවස්ථා මේ දෙන්න උපකාර කරගෙන තමන් කරන බණ භාවනා බුදුන් පමුණවාගෙන මේ බුද්ධ ශාසනය තුළම සෝවාන් සකදාගාමී අනාගාමී කියන අර්ථ ඒ ආදී මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තිය උපය පුනිශ්චය වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම අභාවේ අවීචේස රටණිටා දක්වා යම් තාක් සත්තු කෙනෙක් නිබඳු බණක් ධර්ම ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගුණ තුමා මහණෙනි සෙනසෙත්වාගෙන් ප්‍රාර්ථනාවත් එක්ක තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා දිම්මාට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දිම්මාට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තානෝදිතාචින් රක්ඛන්තු දේශ ආකාශට්ඨා දුම්මඨා දේවානාගාමිති පුඤ්ඤන්තානෝදිතාචින් රක්ඛන්තු දුක්ඛපත්තාචින් දුක්ඛාභයපත්තාචින් භය සෝකපත්තාචින් සෝකාහන්තු සබ්බේ විපාකෝ දුක්ඛපත්තාචින් දුක්ඛාභයපත්තාචින් භය පත්තානිසෝ පාන්තු සබ්බේ පිපාන දුක්ඛපත්තානි දුක්ඛාමය පත්තානි සෝපපත්තානි සෝපාන්තු සබ්බේ පිපාන හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාදුමු හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාදුමු හෝතු යාව ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශු මාතේ භවත්වන්තරායෝ සුඛේ දුවිඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවಂತಿ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවಂತಿ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචයින චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නේවිච්ච අතෝ නිබ්බාන සම්පatti නාතේසුච්ච ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි